තෙරුවන් සරණයි. අපි අද කතා කරන්නේ සතිපට්ඨාන දේශනා මාලාවේ ඊළඟ දේශනාව. අපි මේ වෙනකොට ධම්මානුපස්සනා කාණ්ඩය කතා කරන්නේ නීවරණ කොටස ඉවර කරා. අද අලුත් කොටසක් ඒ තමයි ස්කන්ධ පබ්බය. ස්කන්ධ සම්බන්ධයෙන් පංචස්කන්ධය සම්බන්ධයෙන් කතා කරන්නේ. ඉතින් ඒක පංචස්කන්ධය කියන්නේ මොකක්ද කියන එක පොතේ දැනුම දන්න අය දන්නවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. ඉතින් මේකේ යථා ස්වභාවය දැන් මේ ධම්මානුපස්සනා කාණ්ඩේ ප්‍රධානම අර්ථය තමයි ධර්මතා ධර්මතා වශයෙන් තේරුම් ගන්න එක දකින්න එක. ඉතින් ධර්මතා ධර්මතා වශයෙන් දකින්න බැරි නිසායි අපි මේ උගුලකට අහු වෙලා ඉන්නේ. ඉතින් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා ධර්මතා අපිට ඒවට පේන්නේ ධර්මතා විදිහට නෙමෙයි ඝන සංඥාවකින් මමත්වයෙන් සක්කාය දිට්ඨියෙන් සත්පුද්ගල සංඥාවෙන් මේවා පේන්නේ තියෙන්නේ. එතකොට මේවා ඇත්තටම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා ධර්මතාමද මේවායි යථා ස්වභාවය මොකක්ද මේවා නාම රූප වශයෙන් තියෙන නාම රූප විතරක්මද කියන එක දකින්නයි අපි මේ යන්නේ. එතකොට මේ මෙතනදී තම මෙතනදී තමයි ගොඩාක් වෙලාට අපි නාම රූප දෙක වෙන් කරගන්න හොඳ හැකියාවකට එන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේවා එක එක තැන්වල එක එක විදිහට දේශනා කරලා තියෙනවා. ඒ එක එක චරිතවලට ගැලපෙන්න. ඉතින් අපිට සුතමේ වශයෙන් මේවා දැනගෙන ඉන්න එක හොඳයි. මොකද මේ යමක් තේරුම් ගන්න සහ කෙනෙකුට තේරුම් කරවලා දෙන්න. නමුත් අපිට මේක වටහා ගන්න නම් පුහුණුවත් එක්කම මතුවෙන මතුවෙන විදිහට යන එක තමයි හොඳම සාර්ථකම ක්‍රමය. එතකොට දැන් අපි මෙතන ස්කන්ධවල පළවෙනි ස්කන්ධය රූපයනේ රූපස්කන්ධය. ඉතින් මෙතනදී මුල් තැන දෙන්නේ රූපය කියලා අපි ප්‍රධාන වශයෙන් විග්‍රහ කරන්නේ සතර මහා ධාතු ටික. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු ටික. ඉතින් මේවා මේ හිතන්න බැරි තරම් වේගයකින් වෙනස් වෙන, නලියන, දඟලන වේග වේග ටිකක් තමයි මේවා. ඒ ඒ නිසා තමයි අපි ඒවට රූප කියලා කියන්නේ. ඉතින් දැන් මේක මේ විද්‍යාවෙන් ගත්තත් විද්‍යාවෙන් උනත් හොයාගෙන තියනවා යම්කිසි පරමාණුවක අස්සේ තියෙන තියෙන පුංචි පුංචි දේවල් ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන වගේ දේවල් අධික වේගෙන් වේගයෙන් වැඩ කරන වේග ධාරාවක් ශක්ති කදම්බයක් විතරයි තියෙන. ඉතින් ඒගොල්ලෝ හොයාගන්න කලින් මේක භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ හැම දෙයකම ඇතුළට ඇතුළට ගිහාම වේගෙන් වැඩ කරන ශක්තියක් විතරයි තියෙන්නේ. නලියනවා, දඟලනවා, වෙනස් වෙනවා. ඒකයි මේවට රූප කියලා කියන්නේ. ඉතින් දැන් මේ රූපස්කන්ධය කියන එකේ රූපයේ අපි ප්‍රධාන වශයෙන් විග්‍රහ කරන්න ගන්න මේ සතර මහා ධාතුනේ. එතකොට මේ හතර මහා ධාතුන්ට වින් වෙලා ඉන්න බෑ. මේ හතර අපි දැන් විස්තර කරනකොට සුත්තමේ වශයෙන් තේරුම් ගන්න යද්දී නම් මේවා විවෙන් කළා කියනවා. කිව්වට මේ හතර දෙනාට කවදාවත් තනි තනිව පවතින්න බෑ. එහෙම විද්‍යමාන වෙන්න බෑ. ඕනම පුංචිම පුංචි අංශුවක් ගත්තත් එතනත් මේ හතර දෙනා එකට තමයි වාසය කරන්නේ තනිව වෙන් වෙලා ඉන්න බෑ හතර දෙනා එකින් එකටයි වාසය කරන්නේ එතකොට අපි දැන් මේ යථාර්ථය මෙතන තියෙන්නේ මේ රූපය කියලා කියන්නේ මේ ධාතුන්ගෙන් හැදුණු දෙයක් කියන එකනේ අපි දැන් මේ දකින්න යන්නේ ධර්මතාවයක් තියෙනවා කියන එක. ඉතින් ඒකට තමයි අපි මේ සක්මන පරයන්ක එදිනදා වශයෙන් සතියත් එක මේ ගලපගෙන යන්නේ. මේ සක්මනකදී දකුණු වම කියද්දී පරයන්කේ හුස්මක් එක්ක හෝ පිම්බීම හැකිලීමක් එක්ක හෝ වේදනාවක් එක්ක ඉද්දී එදිනදා වශයෙන් වැඩ කරද්දී මෙතන තියෙන්නේ ධාතු ශක්තියින් ටිකක් කියන එක තමයි අපි මේ දකින්න යන්නේ. ඉතින් මේ ධාතු මනසිකාරය හරහා තමයි මේක ගැඹුරකට යන්නේ. ඉතින් මෙතනදි දැන් අපි මතක ඇති දේශනා මාලා මුල ඉඳන් අහගෙන ආපු අය දන්නවා පුහුණු යෙදුණු අය දන්නවා අපි කායානුපස්සනා කොටසෙදිත් මේ ධාතු මනසිකාර කොටසට තමයි අපි ලං වෙන්නේ. කායානුපස්සනා කොටසෙදී එතකොට අපි මේ හුස්මක් අරගෙන ඒක දිහා බැලුවත් සක්මනකදී දකුණුවම වශයෙන් බැලුවත් ධාතු ගුණ තමයි ඉස්මතු වෙන්නේ. එතකොට කායානුපස්සනා කොටසේ ඉඳලා ධම්මානුපස්සනා කොටසට එනකොට මේ ගැඹුරකට යන්නේ තවත් එතකොට යන්න මේක විශ්වාසයෙන් කරගෙන යන්න හොඳට අපේ ඉන්ද්‍රිය ධර්ම ටික ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම ටික වැඩිලා තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට මේ කරගෙන යන්න බෑ. ශ්‍රද්ධාව තිබෙන්නේ නැත්නම් සැක පහළ වෙනවා, වීරිය තිබෙන්නේ නැත්නම් කම්මැලිකම එනවා. මේ විදිහට මේ ඉන්ද්‍රිය ධර්ම ටික අර කායානුපස්සනාවේ ඉඳලා මේ මොහොතට එනකොට යම් මට්ටමකට පරිණත වෙලා තියෙන්නේ. එතකොට තමයි අපිට මේක තවදුරටත් ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ශ්‍රද්ධාව තියෙන්නේ වෙන මොකටවත් නෙමෙයි විශ්වාසයෙන් මේක කරගෙන යන්න ඕනේ. තල්ලුවක් තියෙන්න ඕනේ. අපි තාම ප්‍රතිඵල භුක්ති විඳලා නැහැ. ඒ නිසා මේක විශ්වාස කරනවා භාගතුන් වහන්සේගේ වචනේ මෙහෙම එකක් තියෙනවා කියලා අපි ගිහිල්ලා බලමු, කරලා බලමු කියලා විශ්වාසයෙන් යන්න තමයි අපිට මේ ශ්‍රද්ධාව කියන එක ඕනි. ඒ ඉන්ද්‍රිය ධර්ම යෝනි. නැත්තම් අපි ඉපදෙනකොට මේ අවබෝධය ඇතු වෙන්නේ නැහැ. එහෙම ශ්‍රද්ධාව නොතිබුණොත් අපිට කවදාවත් මේක ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකින්න තැනට යන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් මේ කායානුපස්සනා කොටසේ ඉඳලා මේ මොහොතට එනකන් අපි යම් මට්ටමකට මේක කරලා බලලා දැන් ආනිසංසත් භුක්ති විඳලා තියෙන්නේ. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා කොටස වශයෙන්. එතකොට මේ ආනිසංසත් එක්කම තමයි අපිට මේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්නේ. ශ්‍රද්ධාව පව වැඩෙන්නේ. ඒකයි කියන්නේ මේක මේ අහපු පමණින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සැකෙන්නේ මිනිසුන්ට ඒකයි, ප්‍රශ්න එන්නේ ඒකයි, විවේචන එන්නේ ඒකයි. මොකද කරලා බලන්නේ නැහැ. බැලුවා නම් Tamanටම ප්‍රත්‍යක්ෂ වශයෙන් මේකේ රහ අඳුනන්න පුළුවන් ආනිසංස දකින්න පුළුවන්. එතකොට කවුරු කිව්වත් එකයි නැතත් එකයි මේක Taman තුලින් අත්දකලානේ තියෙන්නේ Taman දන්න නිසා ඔන්න අපිට වැඩි වැඩියෙන් ශ්‍රද්ධාව ඇති වෙනවා. ඒ කියන්නේ ඉන්ද්‍රිය ධර්ම හොඳට මෝරනවා. එතකොට එයා මේ ධම්මානුපස්සනා කොටසේදී මේ රූපස්කන්ධය පතුරු ගහලා බලන්න යන වැඩේ එයා ලොකු ගැම්මකින් තමයි කරන්නේ. මොකද දැන් එයා හොඳ පන්නරයක් හදාගෙන තියෙන්නේ කවුරුවත් කියනවට නෙමෙයි එයා අත්දැකලා තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් මේ මට්ටමට ආවට පස්සේ ගැන මේ මේ විදිහට මේ වැඩටි කරගෙන යන්න මේ විදිහට ඇත්තම සුත්තමේ ඥානයක් ඕනේ. සුත්තමේ ඥානය කියන්නේ මේ අර අනම් මනම් විකාර කියවන ධර්මය නෙමෙයි. මේ කරන වැඩේට අදාළ ධර්මයක් අපිට ඕනේ. නැත්තම් මේ පිං කළ දිව්‍ය ලෝක යන බණයි ඒක නෙමෙයි මේ කියන්නේ. අපිට ඕනේ මේ කරගෙන යන පුහුණුවට අදාළ මේ වැඩේ මොකක්ද කියන එක ගැන හොඳ සුත්තමේ ඥානයක් තියෙන්න ඕනේ. එතකොට තමයි මේ දෙක එකට කනෙක් වෙලා මේ අපිට ඉස්සරහට කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඉතින් පොඩ්ඩක් ඉවසීමෙන් අහන්න මේ සරල තැන ඉඳලා මේක කතා කරගෙන යන්නේ සමාජයට වීඩියෝ එක දිග වෙයි. ඉතින් අපි මුලින්ම උපදෙස් දෙනවා සක්මන පරයන්ක එදිනෙදා වශයෙන් මේ වැඩ කරගෙන යද්දී අපි තමයි පරයන්කය කියලා පරයන්කයට ගිහාම අපි ඉස්සෙල්ලම කියන්නේ මේ කයට අවධානය අරගෙන ප්‍රකට වෙන ප්‍රකට අරමුණක් තෝරගන්න කියලා අපි කියන්නේ. අපි කයට අවධානය අරගෙන කය දැනෙන්නේ මොනවද කියලා බලද්දී ඒව අතර හොඳට පැහැදිලිව ඉස්මතු වෙලා දැනෙන දෙයක් තියෙනවා නම් අන්න එක තෝරගන්න. ඒක එක්ක හුස්ම වෙන්න පුළුවන්, එක පිම්බීම හැකිලිම වෙන්න පුළුවන්, සමහරට සිතුවිල්ලක් හරි වෙන්න පුළුවන් ප්‍රකට වෙනවා. මේ හැමදේම අරමුණක්. නමුත් අපි දැන් මේ නාම රූප දෙකෙන් නාම රූප කියලා දෙකක් තියෙනවා. මේ දෙකෙන් අපි රූප කොටසට මුලින්ම ගන්නේ රූපය නාම කොටසට වැඩිය ඕලාරිකයි, ගොරෝසුයි, ප්‍රකට වෙලා අපිට දැනෙන නිසා. ඉතින් ඒ නිසා තමයි අපි ගොඩක් වෙලාවට හුස්ම හෝ පිම්බීම හැකිලිම වශයෙන් මේකක් තෝරගන්න කියන්නේ. එතකොට ඒකටත් අදාළ වායෝ ධාතුව. සාමාන්‍යයෙන් අපිට වායෝ ධාතුව ලේසින්ම ප්‍රකටව අහු වෙනවා. ඒ නිසා තමයි මේ භාගතුන් වහන්සේ මේ ආනාපාන සති භාවනාව කියන එක මේ හුස්මත් එක්ක සිහිය තියන්න මේ නිකාම් උන්වහන්සේ කිව්වා නෙමෙයි. අපිට ප්‍රකටව ඊටාම ලේසියෙන් අල්ලගන්න පුළුවන් ධාතුවක් ඒක. හුස්ම වැදෙන තැන හුස්ම වැදෙන එක අපිට ප්‍රකටව දැනෙනවා. එතකොට සමහර වෙලාවට අපි හුස්ම ගන්න මේ සසන පද්ධතියේ හුස්ම වැදෙන හැපෙන ඕනම තැනක් අපිට හොයාගන්න පුළුවන් එක්ක නාසයක එක්ක උඩු තුල එක්ක බඩ පිම්බෙන ඇකිලෙන එක මොකක් හරි අපිට මේක හොයාගන්න පුළුවන් හොඳට හුස්ම වැදිලා යන හැටි අපිට දැනෙනවා. එතකොට මේ හුස්ම හොඳට වැදිලා යනවා දැනෙන්නේ ඒකේ හුස්මම විතරක් නෙමෙයි පටවි ධාතුවට අදාළ කොටස් ටිකක් තියෙන නිසා අපිට ස්පර්ශයක් දැනෙන්නේ. එකයි කිව්වේ කලින්ම මේ ධාතුන්ට වෙන්වෙන්ව ඉන්න බෑ. ඒගොල්ලෝ එකට ඉන්නේ කියලා. එතකොට හුස්ම වැදෙන තැනක් අපිට දැනෙනවා. ඊට පස්සේ හුස්මේ සීතල උණුසුමක් දැනෙනවා. ඒ තමයි තේජෝ ධාතුව. ඊට පස්සේ කාලයක් මේක පුරුදු කරනකොට ආපෝ ධාතුවේ තියෙන ආබන්ධන ගතිය තේරෙනවා. ඒක ලේසියෙන් තේරෙන්නේ කාලයක් ගිහාම තමයි සුතමේ ඥානයත් එක්ක ගලපලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මුලින්ම අපි මේ පඨවි තේජෝ වායෝ කියන ධාතු ටිකත් එක තමයි ඉස්සරහට යන්නේ. ඉතින් ටිකෙන් ටික ටිකෙන් ටික අපි මේකත් එක්ක සතිය පවත්වාගෙන යද්දී හුස්ම ගෙවෙනවා දැනෙනවා හුස්ම නොදැනී යන තැනට එනවා නොපෙනෙන තරමට එනවා. ඉතින් දිගින් දිගටම බලද්දී ඔබට තේරේ හරියටම මේ හුස්මට අවධානය තියාගෙන මේ ලක්ෂණ දකිමින් හුස්මට සමීපව බලද්දී හුස්මයි ඒක බලන හිතයි අතර තියෙන පරතරය ගොඩාක් ලං වෙලා හුස්මයි බලන හිතයි දෙක එකක් වගේ දැනෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපි හුස්මට ඒ තරම්ම ඇලිලා ඉන්නේ. ඒ තරම්ම මනසින් ලං වෙලා ඉන්නේ. ඇලිලා කියන වචනේ වැරදියට ගන්න එපා. ඒ මේ රාග නිශ්චිත ඇලීම නෙමෙයි. හුස්මට ඒ තරම්ම මනසින් සමීප වෙලා ඉන්නේ. හට ගන්න තැන ඉඳලාම අවසානයේ නිරුද්ධ වෙලා යන තැන දක්වාම සමාන්තරව දිවෙන රේල් පීල් දෙකක් වගේ අවධානයෙන් ඉන්නේ. එතකොට හුස්මයි බලන හිතයි දෙකම එකක් වගේ දැනෙනවා. ඉතින් මේ අවස්ථාවේදී අපිට හුස්මේ ලක්ෂණ වැඩියෙන් පේනවා. ගොඩාක් හුස්මේ තොරතුරු අපිට හොයාගන්න පුළුවන් වෙනවා. සමහර වෙලාවට ඒ සංසිඳීමත් එක්ක මුළු කයේම දේවල් දැනෙන්න පටන් ගන්නවා. කයේ එක එක විපරිණාමයන් හටගන්න එක එක වෙනස්කම් හොඳට දැනෙන්න පටන් ගන්නවා. නමුත් අපි කරන්නේ කයේ දැනෙන දේවල් වලට යන්නේ නැතුව අපි බලන්නේ මේ ඉස්සරහින් තියාගත්තු මූලික අරමුණේ මොන විපරිණාමයක් වුණත් අපි ඒකත් එක්කම ඉන්න තමයි මුලින් උත්සාහ කරන්නේ හුස්ම එක්කම ඉද්දී අපි අර කයේ තැන් තැන් වලට යන්නේ නැතුව හුස්මේ මොන විපරිණාමයක් වුණත් ගෙවිලා යන එක දිහා බලන් ඉදි මේ ධාතු ගුණ හරහා අපේ මනස සියුම් තැන් දක්වා ඊටාම ගැඹුරකට යන්න පටන් ගන්නවා ඉතින් දැන් අපි මේ බල බලා ඉද්දිම දැක දැක දන දන ඉද්දිනේ හුස්ම ගෙවෙන්නේ. එතකොට අපි මේ බලන්නේ ඕලාරික ගොරෝසු හුස්ම දිහා හුස්මත් එක්ක ඉන්න පුළුවන් වගේම හුස්ම ගෙවිලා යද්දී හුස්ම නොදැනී යද්දී හුස්ම දැනෙන්නේ නැතුව තියෙද්දිත් ඒ මොහොතේ තර විදිහටම අපිට ඉන්න පුළුවන්ද කියලා බලන්නයි මේ යන්නේ. එතකොට අපි කරන්නේ මේ විදිහට මේ හුස්මේ ස්වභාව ධාතු ලක්ෂණ පෙනෙද්දී ඒවට බාධා වෙන විදිහට මොනවා ආවත් සද්ද ඇහුණත් වේදනා දැනුණත් ඇඟේ වෙනස්කම් දැනුණා සිතුවිලි ආවත් සමහරට නීවරණ ධර්ම මෙතෙන්දි මතුවලා එනවා අපි ඒවා ආවත් අපි කරන්නේ ඒවා මෙනෙහි කරලා ඒක අත්හැරලා පුළුවන් තරම් හුස්මත් එක තමයි අපි ගනුදෙනු කරන්න පටන් ගන්නෙ එතකොට අපිට මේ ධාතු ගුණ ටිකෙන් ටික ටිකෙන් ටික ඉස්මතු වෙලා පෙනෙද්දී හුස්ම හුස්ම සම්බන්ධව ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික අර ප්‍රඥාප්ති ධර්ම මනසින් ගැලවෙලා පරමාර්ථ ධර්ම ධර්ම අපේ මනසට පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ හුස්ම කියන එක දෙකට වෙන් කරන්න බැරි තැනුත් වෙනවා මෙනෙහි කරගන්න බැරි වෙනවා හුස්ම කියන එක හුදු දැනීමක් විතරක් කියලා දැනෙන තැනට එනවා එතකොට ගොඩාක් වෙලාවට වෙන්නේ අර සත්පුද්ගල සංඥා වලින් අපි ඝන සංඥාවෙන් අල්ලපු සංඥා ටික ටිකෙන් ටික ටිකෙන් ටික දුර්වල වෙන්න පටන් ගන්නවා ටිකෙන් ටික පරමාර්ථ ධර්ම පැත්තට අපේ මනස නැඹුරු වෙන්න පටන් ගන්නවා ඉතින් මෙතනදිත් සිද්ධ වෙන විශේෂ දෙයක් තියෙනවා සමහර යෝගීන්ට මේ හුස්ම එක එක දිගට ඉඳලා හුස්මේ ගෙවීම තියෙන තැන හුස්මේ නොදැනෙන මට්ටමටත් අපි අවදියෙන් ඉන්නකොට ධාතුන් එක එක ධාතුන්ගේ ಗುಣ විශාල වශයෙන් විශාල වේගයකින් විශාල තීව්‍රතාවයකින් ප්‍රකට වෙලා දැනෙන්න ගන්නවා සමහරුන්ට මේ කකුලෙන් උණු වතුර ගලන්න වගේ රසණයක් එනවා ඇඟේ තද කිරීම එනවා බර වීම එනවා ඇඟ පැද්දෙන්න ගන්නවා ඒට මේට ඇඹරෙන්න ගන්නවා වැනෙන්න ගන්නවා ඒ අර සමහරුන්ට දාහ ගතියනවා දරා ගන්න බැරි මේ එන්නේ අර ධාතු ගුණ වේගයෙන් කියන්නේ එක ධාතුවක ගුණ එක ධාතුවක ස්වභාවයක් අනිත් ඒවා ඔක්කොම යට කරගෙන ප්‍රකට වෙලා එළියට එන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙන්නේ මොකක්ද කියලා යෝගාවචරය දන්නේ නැත්නම් මේ ධාතු ගුණයක් තමයි ප්‍රකට වුණේ කියලා ඒක ධාතු ගුණයක් වශයෙන් දැක ගන්න බැරි වුණොත් යෝගාවචරය ගොඩාක් වෙන්නේ බය වෙනවා. ඒකට චරුචරු ගන්නවා. තමන් ඉගෙන කය නිකන් පිස්සු වැටිලා වගේ වෙන්න පටන් ගන්නවා මේ ධාතු ගුණ එළියට එනකොට. ඉතින් මේකට සුත්තමේ ඥානය තිබිලා කමඨහන සුද්ධ වුණොත් තමයි යෝගාවචරයට මේක ගැන දැනුවත්ව ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. මේකේ ඉතින් ගොඩක් අය අහන්නේ මෙහෙම වෙන එක හොඳයිද නරකයිද වැරද්දක්ද මේකේ හොඳ නරකක් කියන්න බෑ මොකද මේ ධාතු ගුණයක් නේ එළියට එන්නේ ධාතු ගුණවල හොඳ නරක එකක් නැහැ. ඒතර අපි මෙතෙන්දි මෙතෙන්දි වෙන්නේ මේ ධාතුන්ගේ ස්වභාව දකිද්දී එයාට ඒ ධාතු වලට අදාළ නියාමණයට අදාළව එක එක ධාතුව ගුණ එළියට ප්‍රකට වෙනවා. අපිට ඕනි ඕනි එක ප්‍රකට කරන්නත් බෑ. අපිට ඕනි ඕනි ඕනි විදිහට ඒක නැති කරන්නත් බෑ. අපිට තියෙන්නේ හට ගන්න මතුවෙන එක දැනුවත් අර හුස්මේ ගෙවී යාමට අවදිය තියාගෙන ඉන්න පුළුවන්ද කියලා බලන එකයි. ඉතින් ගොඩාක් වෙලාවට මෙතෙන්දි වෙන්නේ ඝන සංඥාව මේ ඒකකයක් එක ඒකකයක් විදිහට තිබුණු සිරුර එක ඒකකයක් විදිහට තිබුණු හුස්ම කැඩිලා කැඩිලා ගිහින් ඝන සංඥාව කැඩිලා මේකේ වේගයක් විතරයි තියෙන්නේ කියන එක අපේ මනසට දැනෙන්න පටන් ගන්නවා. සන්තතියක් විතරයි තියෙන්නේ, ශක්ති ප්‍රවාහයක් විතරයි තියෙන්නේ කියන එක අපිට දැනෙන්න ගන්නවා. ඝන සංඥාව බිඳෙන්න පටන් ගන්නවා. ඒකට හරියට ලොකු සාංශය නිතරම කියන උපමාවක් තියෙනවා. අපි ගමනක් යද්දි පාරේ ඈත හරහට ලණුවක් වැටලා තියෙනවා වගේ පේනවා වෙන්න පුළුවන් කෝටුවක් වැහලා තියෙනවා වගේ පේනවා. එතකොට අපි මේක ලණුවක් දෝ කෝටුවක් දෝ කියලා ළඟට ගිහිල්ලා බැලුවොත් නලියනවා පේනවා. තව ටිකක් ලඟ වුණොත් පේනවා මේ කූඹි peeliyak යන්නේ. ඒක ඝනව බැඳුණු ලණුවක් කෝටුවක් නෙමෙයි. මේක නලියනවා, දඟලනවා, නිතර නිතර වෙනස් වෙනවා. එක විදිහේ කුඹියෝ දෙන්නෙක් එතන නැහැ. වේගයෙන් වෙනස් වෙන ටිකක් තමයි තියෙන්නේ කියලා පේනවා. ඉතින් ඒක පේන්නේ සමීප දර්ශනයකට ආවොත් විතරයි. ලං වෙලා බැලුවොත් විතරයි. ඒ නිසායි අපි කියන්නේ ඔබ පරයන්කේදී ඉස්සරහෙන් තියාගන්න මූලික අරමුණට හුස්මට ඔබ සමීප වෙන්න ඕනේ. ගොඩාක් ලං වෙන්න ඕනේ. ලං වෙලා බැලුවොත් තමයි ඔබට මේ ධාතු ගුණ ටික ඉස්මතු වෙලා පේන්න පටන් ගන්නෙ. ඒ කියන්නේ විද්‍යාව පැත්තෙන් බැලුවොත් එකම පරමාණුවක් ඇතුළේ වේගයෙන් කැරගෙන අංශු අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් එතන විශාල වේග ධාරාවක් තමයි තියෙන්නේ. ඒක අපිට පේන්න ගන්නවා. ඉතින් මේ හුස්ම කියන එක තුලත් තියෙන ශක්ති ටිකක් විතරයි අපිට ඒක පේන්න ගන්නවා. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේක පෙනෙද්දි නිත්‍ය සංඥා වැඩි අයට ආත්ම දෘෂ්ටිය වැඩි අයට බය වෙනවා. ඒගොල්ලොත් ඇති ගන්නවා. මමයා නැති වෙන්න පටන් ගන්නකොට එයාලට හරි අමාරුයි. ආයෙත් මේ මමයා කියන එක මමත්වය කියන එක ඈඳලා ගන්න දඟලනවා. ඉතින් කෑලි කෑලි වෙන් වෙලා තමයි යාලට පේන්න පටන් ගන්නෙ මෙතනදී. ඒක ඝණයක් විදිහට පේන්නේ නැහැ. ඉතින් මේ විදිහටම තමයි ඔය කායානුපස්සනා කොටසේදී අපි මේ හුස්ම සක්මන පරයන්කේ සක්මනේ හුස්ම සහ යටිපතුලට අවධානය දීලා කරගෙන යද්දී මේ විදිහට ධාතුගුණ ප්‍රකට වෙනවා. ඉතින් ඔය විදිහටම තමයි වේදනාවක් ආවොත් එහෙමත් ඒ වේදනාවටත් අපි සතිය තියන්න කියලා බලන්නේ. වේදනාවෙත් මේ ඒක ඝන වේදනාවක් නෙමෙයි තියෙන්නේ. පුංචි පුංචි පුංචි පුංචි වේදනා ගොඩක එකතුවක් තමයි එතන තියෙන්නේ කියලා පේන්න පටන් ගන්නවා. එතකොට වෙන්නේ අර වෙන් කරලා බලනකොට ඒකේ තියෙන බලය විනාශ වෙලා යනවා. එතකොට ඇත්තටම මේ වේදනා එක වේදනාවක් ඇස්සේ අපිට තියෙන පුංචි පුංචි වේදනා කෑලි ටික දකින්න පුළුවන් වුණාම රිදුම නැතුව යනවා. කැක්කුම නැතුව යනවා. ඇයිනර වෙන් වෙනකොට ඒවයේ බලය නැතුව යනවා. ඉතින් මේක දකින්න වේදනාවක් එන්න ඕනේ. වේදනාවක් කියන්නේ නැතුව අපිට මේක දකින්න බෑ. ඉතින් මේ විදිහට මේක තේරුම් ගත්තාම මේ විදිහට රූපාරම්මන එක්ක අපි මේ රූපය ඉස්සරහින් තියාගෙන කටයුතු කරගෙන යද්දී මේ ධාතු ගුණ ඉස්මතු වෙනකොට අපිට කාලයක් මේක පුහුණු කරද්දී අත්දැකීමෙන්දී තේරෙනවා මේ ලෝකේ ධාතු ගුණ වලින් තොර කිසිම දෙයක් නැහැ කියලා. කිසිම රූපයක් නැහැ. ඒක වෙන කිසිම අර්ථයක් දෙන්න පුළුවන් ජීවයක් දෙන්න පුළුවන් සතෙක් පුද්ගලයෙක් ඉන්න කිසිවක් නැහැ සියල්ල ධාතුන්ගේ එකතුවකින් සංකලනයකින් හැදිච්ච දේවල් විතරයි කියන එක වැටහෙන්න ගන්නවා දැනෙන්න ගන්නවා ඉතින් එතෙන්ට එන්න තමයි අපි මේ එක දිගටම අත නෑර මේක පුහුණු වෙන්න ඕනේ. එතකොට මේ ධම්මානුපස්සනා කොටසට එනකොට රූපය සම්බන්ධයෙන් ගැඹුරකට මේ ධාතු ගුණ වශයෙන් අත්දකින්න යනකොට අපිට මේ සත්වපුද්ගල සංඥාව බරපතල වශයෙන් අර කායානුපස්සනා කොටසට වැඩිය කැඩෙන්න බින්දෙන්න පටන් ගන්නවා. ඉතින් දැන් අපි මේ අද කතා කරන්නේ රූපස්කන්ධය සම්බන්ධයෙන්නේ. ওই විදිහටම තමයි ඉතුරු ස්කන්ධ සම්බන්ධයෙන් අපි වැටහීමට යන්නේ. නමුත් මේ රූපස්කන්ධයට අදාළ කොටසෙදී අපි තේරුම් ගන්න මෙහෙමයි. මේකේ සන්තතියක් තියෙනවා, වේගයක් තියෙනවා, ශක්ති ධාරාවන් ටිකක් තියෙනවා. මේකේ ජීවයක් සහිතව සත්පුද්ගල සංඥාවෙන් ගන්න දෙයක් නැති බව වැටහෙනවා. ඉතින් මේක දැක්කහම සක්කාය දිට්ඨිය ටික ටික ටික ටික බිඳෙන්න පටන් ගන්නවා ජීවයක් නෑ කියන එක දැනෙන්න ගන්නවා. එතකොට මේක දැක්කනම් අපිට කවුරුවත් ඇවිල්ලා කියලා දෙන්න ඕනේ මේක අනිත්‍යයිනේ මේක අනාත්මයිනේ කියලා. මේක මූමුණ මූමුණ හිත හිතා මේ සජ්ජායනා කර කර ඉන්න ඕනෙත් නෑ. මොකද අපි දැන් දැක්කලා තියෙන්නේ. එතකොට මේ මට්ටමට ආවට පස්සේ ගොඩක් වෙලාවට මේක මම මේ පොතේ තියෙන විපස්සනා ඥානානම් මනම් එක කතා කරන්නේ නැහැ. ඒවා දැම්මම මිනිස්සු ඒ ලනු කන නිසා. ඉතින් මේ මට්ටමට ආවට පස්සේ මේක වශී කරාම ඒ මිනිස්සයා සක්මනකට ගියත් පරයන්කයට ගියත් එදිනදා වශයෙන් සතිය තියෙන වෙලාවෙත් එයාට ධාතු ගුණ තමයි ප්‍රකට වෙලා අපේ ඉන්නේ. අර ඝන සංඥාවෙන් නෙමෙයි ආ දේවල් අල්ලන්නේ. ඒක මනසට පුදුම සහනයක්. මොකද අපි මේ යන්නේ ධර්මතා ධර්මතා වශයෙන් දකින්නනේ. ඒක දකින්න බැරි නිසානේ මේවා සත්පුද්ගල වශයෙන් ජීවයක් තියෙනවා වශයෙන් දෙයක් වශයෙන් ගන්න හින්දානේ මේ ඔක්කොම ප්‍රශ්න ටික තියෙන්නේ. තියෙන්නේ. ඒතර මේ ඇත්ත පේන්න ගන්නවා. ඉතින් එතෙන්ට එන්න තමයි අපි මේ සතිය හරහා මුලින්ම මේක පොඩි බබෙක් වගේ සක්මන පරයන්ක දිනදා වශයෙන් සතිය තියාගෙන යන්න ඔබ මූලික අරමුණකට වර්තමානය කරන වැඩේට අවධානය තියලා බලන්න මොනවද දැනෙන්නේ කියලා බලන්න කියන්නේ ඔන්න ඔය නිසයි. දැනෙන දේවල් දකින්න ඇත්තම දැනෙන්නේ වෙන මුකුත් නෙමෙයි හරියට බැලුවොත් ධාතු ගුණ ටික විතරයි ඉස්මතු වෙලා එන්නේ. ධාතුන්ගේ ගුණ ටික ස්වභාව ටික අපිට ඉස්මතු වෙලා එනවා. පඨවි ධාතුවේ ගුණ ටික, ආපෝ ධාතුවේ ගුණ ටික, තේජෝ ධාතුවේ ගුණ ටික, වායෝ ධාතුවේ ගුණ ටික ඉස්මතු වෙලා පේන්න ගන්නවා දැනෙන්න ගන්නවා. එච්චරයි තියෙන්නේ මේකේ වෙන මොකුත් නැහැ කියලා පේන්න ගන්නවා. ඉතින් වශී වෙන්න ඕනේ. ඒක ඕනම අරමුණක ඕනම තැනක අපිට දකින්න පුළුවන් මට්ටමට වශී වෙන්න ඕනේ. වශී වෙන්න නම් නැවත නැවත පුහුණුවේ දෙන්න ඕනේ. ඉතින් ওই විදිහට තමයි මේ රූපය කියන එක තුල තියෙන්නේ හුදු ධාතු ස්වභාවයක් විතරයි කියන එක දකින එක තමයි ධම්මානුපස්සනා කොටසේ අපි මේ ධර්මතාවයක් ධර්මතාවයක් වශයෙන් තේරුම් ගන්න යනවා කියලා කියන්නේ. එතෙන්ට එන්න තමයි අපි මේ තාක් කායානුපස්සනාවෙන් ඉඳලා එමින් එමින් මේක පුරුදු කරගෙන ආවේ. ඉතින් අද දේශනාව මෙතනින් ඉවරයි. මම හිතනවා කරුණු යමක් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. අපි ඊළඟ කොටසෙන් නැවත හමු වෙමු. තෙරුවන් සරණයි.